දෛ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දෙවෙනි දවසටත් 217 වෙනි අපේ වැඩමුළුවේ දෙවෙනි දවසටත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපිට මේ අමතර වැඩක් නිසා පටන් ගන්නකොට පොඩ්ඩක් පමා වුණා කෙසේ නමුත් අද හඳුන්වා දීමක් කරන්න අවශ්‍ය නැති නිසා අපි කෙලිම ප්‍රශ්න ඉදිරිපත් කිරීමෙන් සැසිවාරය ආරම්භ කරනවා අපි ඊළඟට තරංගගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරයට ආරම්භය ලැබලා දෙන විදියට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද දින ලිඛිත ප්‍රශ්න 23ක් තියෙනවා. ඒ වගේම වාචිකව ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අද මම හිතන්නේ වාචිකව කරන්න පුළුවන් කියලා 23ක් තියෙනවනම් අපි බලමු 23 ඉවර කරන්න ඉස්සෙල්ලා. පළවෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි අති ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මම දැන් මෙතනෙයි කියන කියා සක්මන ආරම්භමි. මගේ පාලනයකින් තොරව සක්මන් කරන බව වැටහි. සෙමෙන් සක්මන් කිරීමට උත්සාහ ගත්තත් එය අපහසුය. විදුලියක් මෙන් වේගයෙන් සක්මන් කෙරේ. සෑම අවස්ථාවකදීම නිදිමත තදින් දැනේ. සමහර අවස්ථාවලදී සක්මන් කරන විට ඔළුව බිත්තියේ පවා වැදී තිබේ. පර්යංක භාවනාව බොහෝ කලක සිට ආශ්වාස ප්‍රශ්වාස කොහෙත්ම නොදැනේ. මම දැන් මෙතන යයි ඉඳගෙන සිටියත් එයද වැටහීමක් බොහෝ විට නැත. කම්මැලිකම අකමැති බවද පවතී. ඒත් උත්සාහ දරමි. ඔබ වහන්සේගෙන් සුදුසු උපදේශක් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධයම වේවායි ප්‍රාර්ථනා කරමි. පරියංග භාවනාවේදී ආනපන පේන්නේ ඉඳගෙන ඉන්න බවත් වැටහෙන්නේ නැහැ කියලා කියලා තියෙන තින් විපස්සනා භාවනාදී වැටෙන්නේ නැති යමක් වාර්තා කරනවා කියලා කියන්නේ මූලික කමටහන් ලැබිලා නැහැ. තියෙන දේ කියපන් කිව්වහම මට අරක පේන්නේ මේක පේන්නේ කියලා කියනවනම් ඉතින් ඒ කියන්නේ මූලික කමටහන අවශ්‍යයි. ඉතින් ඊට පස්සේ කියනවා කම්මැලිකමක් නම් තියෙනවා කියලා. ඒ කම්මැලිකම තියෙන දෙයක් තමයි. එක්කෝ කියන්න පුළුවන් කම්මැලිකම අරමුණු කරන්න කියලා. මම ඒකවත් කියන්න හිතෙන්නේ නැහැ. මොකද මේ නැති දේවල් ලයිස්තුවක් කියනවා කියලා කියන්නේ මේ භාවනා තේරුම් ගන්න නැහැ. භාවනා තියෙන්නේ Taman ඉඳගත්තාම පේන දේ කියන්නේ. ඒ නිසා අනිත් දවසේ අන්නේ විදියට සාකච්ඡාට සුදුසු මූලික කරුණු ඉදිරිපත් කරන්න නැති බැරි දේවල් වැරදිච්ච දේවල් ඉදිරිපත් කරන්න නැතුව ඒකට අපිට පුළුවන් කමඨාන සුද්ධ කරන්න. දේරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස පර්යංක භාවනාව ස්වාමින් වහන්ස මම පර්යංක භාවනාව කරන විටදී හිත පිට යන බව දැනගත් විට නැවත හුස්ම රැල්ලට හිතගෙන එනවා. හුස්ම රැල්ල තුලම සිත රඳවාගත් විට ඒ බව නොදැනී යන ස්වභාවයට එනවා. සමහර දිනවලදී හිත පිට ගිය අවස්ථාවන් වලදී ද්වේෂ සහගත සිතුවිලි ආදී දැනගෙන නැවත මගේ කමටහනටම හිත ගේනවා. මට භාවනා කිරීමට ඒමට පෙර කේන්ති යන ස්වභාවයක් තදින් තිබුණා. එහෙත් දැන් මම අනුන්ගේ කිසිවක් මගේ කරගන්නේ නැහැ. සියල්ලම අනිත්‍යයි පසක් කරගෙන වාසය කිරීමට උත්සාහ කරනවා. සක්මන් භාවනාව සක්මන කරගෙන යාමේදීද කකුල ඔසවන විටත් රැගෙන යන විටත් තබන විටත් පොළවේ තද ස්වභාවය දැනගෙන දිගටම කරගෙන යනවා. සක්මන කෙලවරදී මරණය ගැන මෙනෙහි කරනවා. මෙම භාවනාවේදීද හිත පිට යන බව දැනෙන විට නැවත මගේ කමටහනටම සිතගෙන එනවා. මට සුදුසු උපදේශක් ලබා දෙනමින් ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භව නිර්වාණයත් ප්‍රාර්ථනා කරමි. මේක පරියංක භාවනාවේදී එකම වාක්‍යයක්වත් නැහැ මූල කර්මස්ථානය කියන්නේ. ඒ නිසා මේ කරන යන වෙලාවේ ඇත්තටම මූල කර්මස්ථානෙ හිත ගියාද? එතකොට ඒක වැටෙන්නේ කොහොමද කියලා පටන් ගන්නවා නම් රචනයේට හරයක් තියෙනවා කඳක් තියෙනවා. එහෙම නැත්නම් ඒක සඳහන් වෙන්නේ නැහැ. ඒක සටහන් කරලා නැහැ. තාක් සක්මණේ නම් ඊට වෙදී ටිකක් ප්‍රායෝගික ගතියක් පේන්න තියෙනවා. ඒක නිසා මේ මූල කර්මස්ථානයේ පිළිබඳ තොරතුරු වලින් තමන්ගේ රචනයේ 80ක් පුරවන්න. එහෙම නැතුව මේ අනම්මනම් කතා කරන ගත්තොත් මුළු සභාවක් නොමග යනවා. ඉස්සල කියපු ලියුම තරම දෙවෙනි ලියුම එච්චරම නපුරු නෑ. නමුත් ඉඳගෙන ඉනකොට කොයි වෙලාවක හරි මූල කර්මස්ථානයේ හිත ගියාද ඒකට වැටුනේ මොකද්ද කියන එක නෙවෙයි කතා කරන්නේ. දුක්ගැනවිලි රාශියක් චෝදනා පත්‍ර ඒ කියන්නේ මූල කර්මස්ථානයේ නැවත මූල කර්මස්ථාන නෙමෙයි කමඨහන උපදේශ ලබා ගන්නයි කියලා මං ඉල්ලා හිටනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මූලික කර්මස්ථානයේ ලෙස ආශ්වාසය හා ප්‍රශ්වාසය වඩමි. නාසයේ කෙළවර සිත තබාගෙන ආශ්වාසයේ මුල මැද අග හා ප්‍රශ්වාසයේ මුල මැද අග දැනගනිමි. විනාඩි 10කින් පමණ ආශ්වාස හා ප්‍රශ්වාස කෙටි වී සිහින් වී යයි. මුළු ශරීරයම බැලුමක් පිම්බෙන වාසේ පිම්බී අතපය ආදී ඉන්ද්‍රිය නොදැනියයි. සමහර විට සුළු වේලාවකින් කිසිවක් නොදැනේ. ඒ සමගම නැවත මූලික කමටහනට සිත සිහිය යොදවාගත හැකිය. මේ නිින්ද නොවන බවද දනිමි. ඉදිරියට භාවනාව කරගෙන යාම සඳහා සුදුසු උපදෙස් පතමි. ඔබ වහන්සේට තිරුවන් සරණයි. ඔය ඉස්සල්ලා යොන් දෙකට වැඩිය මේකේ මූල කර්මත්තානේ හඳුන්වා දීම සහ ඊට අදාළ කරුණු ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි මේ මූල කර්මස්ථානදී බලා ඉන්නකොට මූල කර්මස්ථානේ කාලානුරූප වෙනස් වෙන හැටි, ආකාර වශයෙන් වෙනස් වෙන හැටි යෝගාවචරයගෙන් අපේක්ෂා කරන වෙලාවේ ඒකට තරම් කරුණු සැලසිලා තියෙන වෙලාවේ යෝගාචරය ඒ ගැන සැලකිලිමත් වෙලා නැහැ. මූල කර්මත්තනේ විශ්සල් ලියන්න දන්නවා මූල කර්මත්තේ හඳුන්වා දෙන්න දන්නවා මොකද ඒක බලාගෙනකොට මූල කර්මත්තට මොකද වෙන්නේ කියන එක කොතන ඉඳලා කොතෙන්න මාරු වෙනවද කියන එක දැක්නාසුලුව භවනා කෙරුවොත් ඔය ලියුම වුණත් ඔයිට වැඩිය සරු මේ ඕජාව සහිත කරන්න පුළුවන්. ඒ නිසා අනිත් දවසේ මේ වගේ මූල කර්මත්තාන්ට ඇසුරු කරන්න පුළුවන් වුණොත් බලාගෙන ඉනකොට ඒකේ මොන මොන වෙනස්කම්ද වෙන්නේ කියන එකට මුල් තැන දීලා කරන්න. එතකොට අනිත් පිටින් එන බාධකවල තියෙන නපුර අඩු වෙන්න ඉඩ තියෙනවා. සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආදුනික යෝගිනියක් වෙමි. පර්යංක භාවනාව එරමිනියා ගොතාගෙන බිම වාඩි වී මම මෙතන සිටිමි සිතින් බලමි. අනතුරුව හුස්ම රැල්ල දිහා නුවණින් බලමි. හුස්ම රැල්ල ඇතුළු වන සැටි පිටවන සැටි නුවණින් දකිමින් භාවනා කරමි. හුස්ම රැල්ල විටක දිගට ඇතුළු වන හා පිටවන වාසේද ඇතැම් විටක කෙටියෙන් ඇතුළු වන බව සහ පිටවන සේද හිතට දැනේ. නිතර හිත ඉවතට යයි. තප්පර ගානකින් හිත පිට ගිය බව දැනි නැවත හුස්ම රැල්ලට හිත ගනි. පිට සහ කකුල් ආදියේ විවිධ ස්ථානවල වේදනාව දැනි. ඇතැම් විට සල්ප වේලාවකට නිින්ද ගියාසේ දැනි. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී වැලිමලුවේ සක්මන් කරන විට සියුම් බවක් හා ලනුපැදුරේ සක්මන් කරන විට ගොරෝසු බවක්ද දැනේ. සිත නිතර ඉවතට යයි. නැවතත් ඉක්මනින් ඒ බව දැනි සිත එක්තැන් කරගනි. සිත නිතර නිතර ඉවතට යාම කරදරයක් සේදෙනි. ගෞරවනීය ස්වාමින් වහන්ස මා කෙරෙහි කරුණාවෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඉස්සල්ලලි මේ මේකේ දෙකේම මේ මූල කර්මස්ථානයේ මේ දිග කෙටි බව වගේ දේවල් සඳහන් කරලා තියෙනවා මේ දිග බව කියන්නේ උෂ්ණත්වයක දිගකමක්ද සීතලක දිගකමක්ද හැපීමේ දිගකමද මොකේද කියලා නැහැ. ඒකකොට මට දිගට වැටුණා, කෙටියට වැටුණා කියලා කියන්නේ මොකද්ද මේ ස්පර්ශයක්ද, කුණුසුමක්ද, සීසලසක්ද මොකද්ද කියලා අන්තර්ගතේ නෑ මේකේ. විශේෂණ පද ටිකක් තියෙනවා. ඒ නිසා අනිත් දවසේ බලන්න මම මේ හුස්ම ගන්නවා කියලා වැටෙන්නේ මට පීරිවැඳීමක්ද, උණුසුමක්ද, සීසලසක්ද, බරගතියක්ද, හැල්ලු ගතියක්ද කියන එක කියලා ඒක මට දිගට වැටෙනවා, ඒක මට කෙලියට වැටෙනවා කිව්වොත් නම් කියන කතාවේ තේරුමක් තියෙනවා. ඒක නිසා ඒ හිස්තමගයක් තියෙන මේ රචනයේ අන්නේ හිස්තෙන් හොඳට අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මේක මායාව විසින් වළක් කරනවායි කියලා. වැටෙන දේ කියවෙන්නේ නැහැ. වටේට කරකිනවා. ඉතින් අපි දෙගොල්ලම එකතු වෙලා මායාව පලද්දන්න නම් මේ මොකී දිගකමද්ද මේ කතා කරන්නේ. මොගී කෙටි ගතියක්ද මේ කතා කරන්නේ කියලා මේ ඒ ගතිය භාවයේ ස්වභාවයේ සඳහන් කරන්න උත්සාහ කරන්න උදාහරණයක් වශයෙන් කියනවා සක්මන් කරනකොට ගුරුසු ගතියක් ගැන කතා කරනවා. අන්නේ වගේ පරියන්කේදී වැටෙන්නේ මොකද්ද කියලා දැක ගන්න. ඒ වගේම මේ හිත පිට යනවා වැඩි බව දන්න එක. එන්නේ හිත පිට යනවා වැඩි වෙනවා දන්නව නැත්නම් හිත පිට යනවා දන්න එක හොඳද නරකද කියලා බැලුවොත් මේකේ පේන තියෙන ඒව දැනගන්න එක නරකයි කියලා වගේ. ඒක අදාළ ලෙඩ සනීප කරන්න හම්බෙන්නේ. ඒ ලෙඩේ දැනගන්න. භාවනා කරන විදිහට දැනෙන්නේ. ඒක සතහන් කරන්න පශ්චාත්තාප වෙන්න එපා. එන්නෙන් එන්න ඉතු පිටන වැඩි. ප්‍රශ්නේ නැහැ. එතකොට අපි තොරතුරට ගරු කරා වෙනවා. දැන් වෙලා තියෙන තොරතුර එනකොටම මූණට කෙල ගහන. ඒකට උණු වතුරක් කරලා. ඉතින් එතකොට තොරතුරු එන එකත් නතර වෙයි. ඒ නිසා තොරතුරු ඔක්කොටම එන්න දෙන්න තොරතුරු ඇති හැටි ලියන්න විනිශ්චය කරන්න යන්න එපා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තිරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ නීතිරිගල භාවනා වැඩමුළු වලට දෙවනවර සහභාගී වූ යෝගිනියක් වෙමි. සක්මන් භාවනාව සක්මන් කිරීමේදී යටිපතුලේ සිහිය පිහිටුවා සක්මන් කරමි. එවිට යටිපතුලට ගොරෝසු ගති, සියුම් ගති, සිසිල් ගති ආදී විවිධ වේදනා ඇති වී නැති වී යන බව දැනේ. පතුල ඔසවන බව නැවත පොළවේ වදින බව දැනේ. සක්මනේදී සිත බාහිර අරමුණු වලට ගිය හැටියේම වාගේ දැනි නැවත යටිපතුලේ හිත පිහිටුවා ගනි. පර්යංක භාවනාව පළමුව භාවනාවට වාඩි වී සිටින ආකාරය නුවණින් බලමි. ඉන්පසු හුස්ම රැල්ලට හිත යොදවයි. හුස්ම රැල්ල සියුම්ව දැනි විනාඩි දෙකකදී පමණ හුස්ම නොදැනී යයි. ඉන්පසු ශරීරයේ ගැටී ඇති තැන් නුවණින් බලමි. කකුල්වල සියුම් වේදනාවල් දැනී ඒවා නොදැනී යන බවක් නුවණින් දකිමි. හිස ඇතුළතින් දෝලනයක් බඳු චලනයක් ඇතිවන බව දැනි. කකුල්වල හා ශරීරයේ විවිධ ස්ථානවල නාඩි වැටෙනවා වැනි ස්වභාවයක් දැනි. මුලදී දැනෙන වේදනාවන් දෙස සිහියෙන් දකින විට ටික වේලාවකින් එම වේදනා නැති වී යයි. නැවත ටික වේලාවකින් වේදනාවන් දැනි. විනාඩි 30ක් 40ක් පමණ ගතවන විට පාදවල අභ්‍යන්තරයෙන් තියුණු වේදනා දැනි. ඒ දෙස නුවණින් බලන විට ශරීරය ඉදිරියට නෙවී යනවා සමග වේදනාව නැති වී යනවාසේ දැනේ. ශරීරය හිමින් හිමින් කෙලින් කරගත් පසු පාදවල නැවත තියුණු වේදනාවක් දැනේ. නිතර ශරීරයේ ඉදිරියට නැවී යාම සහ නැවත කෙලින් කර ගැනීම වෙහෙසකර බවක් ඇති කරවයි. කරුණාවෙන් උපදෙස් ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සරණයි. මේ ලිපි එක තැනක සඳහන් කරලා තියෙනවා පිට ගිය හිත නැවත මූල කර්මත්තාන්න ගත්තා අයියා. ඉතින් එතකොට ඊට පස්සේ ඒකේදී ගොඩාක් මේ හිත පිට යන කාරණා, ශරීරයේ වේදනා, ගොඩක් දේවල් ගැන කතා කරනවා. ඒ හැම වෙලාවකම ඒ කතන්දරේ හැමාරේ නැවත හිත එනවා ධර්මණට. ඒ වගේම හිතට හිත නැවත මූල කර්මත්තාන්ට ආපු බව කොහොමද සැකහැර දැනගත්තේ? කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මොකද්ද අද්දුරු සාක්කය කියලා ලිව්වනම් මෙතෙක් කියපු ලියුම් වලින් හොඳම ලියුම් බාටපත් වෙන්න පුළුවන්. ඒ නිසා හිත පිට යන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ පිට ගිහිත ගන්න පුළුවන්ද? ගත්ත බව දන්නේ කොහොමද? මොකෙන්ද සැකහැරලා දැනගන්නේ කියන එක දක්නාසුලෝ භාවනා කරන්න. එතකොට ලොකු Taman යන පාර හොඳට කාපට් කරලා දුන්නා වගේ බලගොඩෙන් නැතුව යන්න පුළුවන්. ඒ නිසා ලියලා තියෙන කාරණාව තව ටිකක් නැවත ආපහු අරමුණට ආවා කියන කාරණාව ආපු බව දන්නේ කොහොමද මොකෙන්ද සැකහැර කියන්නේ කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ කියන කාරණාව දැක ගැනීමට උත්සාහ කරන්න ලියන්න උත්සාහ කරන්න එතකොට ඒක ලොකු කමඨානේ සුද්ධ වීමක් වෙයි ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව හුස්ම ඉහළ පහළ යාම ඇතුළු වරහන් තුල ඇතුළු වීම සහ පිටවීම හොඳින් වැටහි ක්‍රම ක්‍රමයෙන් සියුම් වේ මේ අතර දම් පැහැති ආලෝක රූප මෙවි වෙනස් වෙමින් නැති වී යයි. තව දුරටත් යන විට හුස්ම ඊතා අපහසුවෙන් දැන ගැනීමට සිදුවේ. සියුම් බව වැඩිවීම නිසා එසේ වෙයි. සමහර පරයන්ක භාවනාවලදී හුස්ම සඳහා හිත යෙදවීම ඊතා අපහසු වේ. හිත එක් එක් ශබ්ද කරා ඇදී යයි. සක්මන් භාවනාව වම් পায় සහ දකුණු পায় ස්පර්ශ වීම මනමින් දකිමින් දැනිමින් භාවනා කළ හැකිය. සමහර අවස්ථාවලදී හිත ඒමේ අත විසිරේ. එහෙත් සක්මන් භාවනාව කරන වාර ගණන වැඩි වන විට හිතේ විසිරීම අඩුවන බව පෙනේ. ඔබ වහන්සේගෙන් සුදුසු පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. මේකේ රචනයේ මුල් කොටට ගියොත් එහෙම නැත්නම් ආනාපාන කොටසට ගියොත් කාරණා දෙකක් දැන හෝ නොදැන ලිපියට ඇවිල්ලා තියෙන එකක් තමයි බලාගෙනකොට ආනාපානයේ ඉන්දියනේ සිව් වෙනවා කියන එක. දෙවෙනි එක නොකියවි කිය වෙනවා. එතකොට ආනාපානයේ එපා වෙනවා කියන එක. ඉතින් මේ කාරණා දෙක දැක්කනම් ඒක විශ්භාවන ලැබිච්ච ලොකුම ප්‍රතිඵල දෙක. ආනාපානේ බලාගෙන ඉඳලා බෑ. ඒක බලාගෙන ඉන්නකොට ඉන්නකොට ඒක සිව් වෙනවද, ගොරෝසු වෙනවද, ප්‍රිය වෙනවද, අප්‍රිය වෙනවද බලන්න. ඒ වගේම ඒක කෙරෙහි මනාපයක්ද ඇති වෙන්නේ අමනාපයක්. මන ආනපන ලැබුණා හොඳයි කියලා හිතනවා නැත්නම් ඒක එපා වීමක් වෙනවාද කියලා. ඉතින් ඒ කාරණා දෙක ඔප්පු කරලා දෙන්න හදනව නෙවෙයි. අන්න ඒවා ඔප්පු වෙන දාලෙට භාවනා කරන්න දන්නවනම් කාලයේ ප්‍රයෝජනයක් තියෙනවා. ඉතින් එහෙම නැත්නම් කියන එපා වීම දෙනවට කියනවා අරක දැක්කම මේක ඇහුණා මට අරක වුණා මේක වුණා කියනවා. වටවොඩ තියෙනවා අල්ලගෙන චෝදනා කරාට මේ ඔක්කොටම හේතුව මේ බලානින්න අරමුණ එපා වීම කියලා දන්නවනම් එහෙම නැත්නම් මේ දීගේ දික්කසාද වෙන්න හේතුව අල්ලපු gedara ගෑණි නෙවෙයි gedara ගෑණි එපා වෙලා ඒක ඉතින් පුදුම දෙන්න දැන් නෙවෙයි නේද ඒක තේ ස්වභාවික තමයි ඉතින් ඒක කියනකොට නම් මම හිතන්නේ කට්ටියට තේරෙනවයි කියන්නේ දීගේ දික්කසාද වෙන්න ඕනේ නැහැ ඒක ඒක ස්වභාවික තමයි ඉතින් ඒකයි මේ මේ එක ගෑණියක් අසාද බඳපන් කියන්නේ එක කර්මස්ථානයක් ගනි. ඒකත් එක්කම හිටපන්. එතකොට එපා වීම තේරෙයි. අරමුණු ගොඩක් ගත්තොත් ආසාව තේරෙයි. ඒක තමයි සංසාර කියන්නේ. මන අපේ තෘෂ්ණාව, ආසාව. ඒ කර්මණක් ගන්න එපා වීම තේරෙයි. ඒක සංසාරේට උත්තරේ ඔච්චරයි. ඒතර එපා වීම අගය කරන්න නිවන කියන්නේ එච්චරයි. ඕක තේරෙන්න උඟා කල්යන්නේ මේ අද අපි ඉන්නේ වැඩමුළුවේ දෙවෙනි දවසේ. එක අරමුණක හිටියනම් එපා වීම කියන එක අහන්න දෙයක් නැහැ. අරමුණු මාරු කරනකොට ආසාව වෙනවා. ඒක තමයි සංසාර කියන්නේ. ඒක තමයි ගෙවන්නේ මේ. ඒ කාර්මුණක ඉඳපන් ඉඳලා ඒක එපා වෙන බව දැනගනින් ඒකම දිගට භාවනා කරන්න නම් නිවන කැමති වෙන්න. නැත්නම් මේ පාවීම නැති කරන්න භාවනා කරලා හරියන්නේ ඒ පාවීම භාවනා ප්‍රතිඵලයක්. ඒකට බුදුජානනාංශයේ දාලා තියෙන නම විරාගය කියලා. මේ සාමාන්‍ය අරමුණු මාරු වෙන එකට දාන වචනේ රාගේ. එකම අරමුණේ පවත්නකොට තියෙන දෙයට වෙන දේ විරාගේ. ඒක දැක්කට මේ සභාව වෙන කී දෙනෙක් ඒක අගය කරන්න දන්නවද කියලා සැකයි. ඒකට අනුග්‍රහ කරන්න දන්නවද කියලා සැකයි. ඒකට චෝදනා පත්‍ර ලියන්නත් දන්න. ඒ නිසා හොඳට බලන්න අරමුණ දිහා හොඳට බලන්න ඉතින් ඒකේ වෙස් පෙරලෙනකොට ඉබේම ඒක එපා වෙන ගතියක් එනවා. ඒක කියන්නේ අපි අපි කියන සද්දයක් ඇහුණා, හිතවිල්ලක් ආවා, වේදනාවක් දැනුණා කියනවා. ගෙදර ගෑණි එපා වුණා කියන කතාව කියවෙන්නේ නැහැ. ගෙදර මිනිහත් එපායි. ඒක දවසක් අර ගෙදර පොඩි එකාට නයික් කෑවලු. කනකොටම මේ හාමුදුරු වැඩියලු පින්න පාතෙට. දැන් තුන් දිනකටම හරි අමලියක් මේ ළමයා මේ නිල්ලලා මැරිලා. ඊට පස්සේ තුන් දෙනාම කිව්වලු එහෙනම් අපි සත්‍යක්‍රියා කරමු කියලා. ඊට පස්සේ මේ ගෑණි කිව්වලු බැඳලා සුමානයක් නැහැ මම මිනිහට ප්‍රේම කෙරුවේ. පුදුමාකාර වදයක් මම අද විඳින දවස පුරාම දරුවා හම්බුණාට අර එක සුමානයක් මම මේ මිනිහත් එක්ක හිටියා ඉතුරු කාලේ 100ට 100ක්ම මට වදයක් ඒකේ සත්‍ය අනුභවයේ බලයෙන් මේ දරුවට පණේවා කියනකොට ඔළුවට පණාවක් ඊටසේ මිනිහා කිව්වලු මේ ස්වාමීන් වහන්සේ මට පෙන්වන්නම බෑ ඉස්සල්ලාම දවෝදාසේ බොහොම ආදරේ මම පින්නපාත පෙතුප හැබෑව ඊට පස්සේ බෙදුවේ ලෝක චාරිත්‍රයට මිස ඔබ වහන්සේගේ කිසිම ගුණයකට නෙවෙයි ඒකේ සත්‍ය අනුභව බලයෙන් දරුවට පණේවා කියනකොට කන්දට සම්පූර්ණයෙන් පණාව. ආමුදුරෝ කිව්වලු සිවුර දාගෙන සුමානක්වත් මහානකම් කෙරුවේ නැහැ මල වාතයක් මේක. ඒකේ සත්‍ය අනුභවයේ බලයෙන් පණේවා කියනකොට අතපය හතට පණාව. සත්‍ය කවදාකවත් අපි කතා කරන්නේ ගෑණි මිනිහත් එක්ක ඉන්නවා මේ දික්කසාද වෙන්න ප්‍රශ්නයක් එයි කියලා. මිනිහා ආමුරන්ට දාන බෙදනවා රට්ටු බණීනේ අපේ ආමුදුන් අභිදාන වේදන් නැත්තම් මොකද? ආමුදුව සිවුර දාගෙන තට්ටේ ගාගෙන ඉන්න හැමදාම මේ මානකම් කරන්නේ. මේක සත්‍ය අනුභව බල. ඉතින් කටුකුරු දේශාංශ කියන ඕක බුද්ධ ආගමේ කතාවක් නෙමෙයි ඕක කියන්න එපයි කියලා කට්ටිය. මට ඕවමයි පොත්වල තියෙනවා තේරෙන්නේ. ඉතින් ඒ නිසා මේ සත්‍ය අනුභව බලේ මේ අරමුණ නෙවෙයි సంతානේ ඔක්කොම එපා වෙලා තියෙනවා. ওই තමයි නිවන කියන්නේ. එහෙම නැත්නම් අරමුණු මාරු කරන්නේ ආසාව ඇති වෙයි. ඒකනේ ගෙදර ගිහිල්ලා කරන්නේ. ඉතින් ඒක මේකේ පෙන්ලා තියෙන අරමුණ එන්නේ සියුම් වෙනවා. සියුම් වලට හිත පිටපයින්. මොකද පිටපයින්? ගෙදර ගෑණිය පාවිලා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි අතිපූජනීය ස්වාමින් වහන්සේට নমස්කාර වේවා. සක්මන් භාවනාව ගෞරවනීය ස්වාමින් වහන්ස ආදුනික යෝගීකු ලෙස ඊයේ දිනයේදීද මා මෙසේ අදහස් දැක්වීමි. ශාලාව තුල ලනුපැදුරෙහි සක්මන් කරන කාලය තුල වම දකුණ වශයෙන් ආරම්භ කර විනාඩි 45කට පමණ සක්මනක රැඳුනිමි. විටින් විට මූලික කමටහනින් ඈත් වී සිත වෙන අරමුණු වලට ඇදී ගියද එය වැටහුණු වහාම නැවත මූලික කමටහනට ගෙන ඒමට හැකි විය. පා ඔසවා තබන සෑම මොහොතකම ලනුපැදුරේ පවතින රළු ස්වභාවයත් උණුසුම් ගතියකුත් දෙනුනි. ලනුපැදුරේ සීමාව අවසන් වී මසා ඇති රිදිවාටිය পায়ට ගැටුණු විට සුමුදු ස්වභාවයක් දැනුනි. පැදුරේ සීමාව ඉක්මවා කකුල තැබූ විට ඊතා සිනිඳු ටයිල් පොළව බවත් ඉන් සිසිල් ගතියකුත් පාදයට දැනෙන දැනෙන්නට විය. ලනුපැදුර දෙපසෙහි වාටිය පෑගුණ විට පැදුරේ මැදට වඩා රළුවට කෙඳි ඇඟිලි තුඩුවල වදින්නට විය. මෙම කාලයේ පුරාවටම පර්යංක භාවනා අවස්ථාවට සාපේක්ෂව සිත විසිරුණු අවස්ථා ඊටාම අඩු මට්ටමක පැවතුණි. මූලික කර්මස්ථානයේ තුලම සිත රඳවා ගැනීමට වැඩි වේලාවක් හැකියාව පැවතුණි. උකුල ප්‍රදේශයේ ඇති වූ සියුම් කැක්කුමක් නිසාත් විටින් විට පාදවල දන හිස්වල ඇති වූ ඇට ගැටෙන හඬ හා සියුම් වේදනාව නිසා සක්මන් කිරීම මදකට නැවැත්තුෙමි. පෙර දිනයට සාපේක්ෂව අද දිනයේ සක්මන සාර්ථක ප්‍රතිඵල අත්කරගත් බැවින් මාහට සතුටක් දැනුනි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර මාහට සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. මෙවැනි සත්ක්‍රියාවන් තව තවත් කරගෙන යාමට අවැසි ශක්තිය ධෛර්යය ලැබේවායි අමාමහ නිවන් සුව වහවහා ළඟා වේවායි ප්‍රාර්ථනා කරමි. තමන් සක්මන් කරනකොට හෝ ඉඳගෙන ඉන්නකොට ඒ අත්පන අපිට දැනෙන දේ හෙලි කරා නම් සතුට ඇර වෙන එන්නම දෙයක් නැහැ. ඉතින් අපි ඒකට වෛර කරනවා නම් මේ අල්ලපු ගෙදර කතාවලු ඊයේ කතාවලු හෙට කතාවලු ඉතින් කනකාට වෙර ඉන්න දෙයක් නැහැ. සත්‍ය කියන්නේ හරිම ප්‍රමෝද ජනක දෙයක්. අද්දුරු ප්‍රත්‍යක්ෂේ ලියන. ලිව්වේ නැත සතුට තියෙනවා. නමුත් බුදු ජානසේ දේශනා කරනවා හෙලි කරන්න කරන්න මේක සතුට ප්‍රීතිය පිනා යන ගතියට පස්සන ප්‍රීතිය පිනා යනවා. ඉතින් මේ කට්ටියක් එකතු වෙලා සතුටක් කෙනෙක් ඇති කරම ඔක්කොටම සතුටුයි. ඉතින් අර ඇතිදී ඇති හැටියට ලියා ගන්න බැරි ෂට ගතියට මායාවී ගතියට චපල ගතිය නිසා අපිට මේ භාවනා දුක් වෙලා තියෙනවා. භාවනා සිදුවෙන සීළු දෙම හොඳයි. දම්බ රත්තරන්. පිරිසිදු එලකිරි. ලියන්න දන්නේ ලියන්න ගිය ගමන් අරකට ඉහළ තියෙනවා. හරිය ලියපු විදිහට මමත් ලියන්න හදන. ඒක නෙවෙයි වෙන ඕනම දෙයක් ඇති විදිහට ලියන්න සතුට ඇර වෙන්න දෙයක් නැහැ. ඉතින් මේ වගේ සතුට ආපුවාම ඒක දිගට පවත්වාගෙන යන්න ඕන. පෙර පිනක් නිසා අපිට මේ වගේ වටිනා අවස්ථාවක් ලැබුණා. අනේ මේක බාධා කරගන්න නැතුව, අරයාගේ මේ කුණු කන්දල් වලට අත දාන්න නැතුව, ඇඟලෙඩ කරගන්න නැතුව, හිතලෙඩ කරගන්න නැතුව ලස්සනට ශරීර සෞඛ්‍යයක් තියාගෙන මේක දිගට කරගෙන යන්න අනුග්‍රහ කරන්න. එතකොට තමන්ට ওই සතුටේ අයිතිකාරයා සාක්ෂාත් කරන්නේ වෙන්න ඉඩ තියෙනවා අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම වැලිමලුවේ සක්මන් කළෙමි යටිපතුල් වලට සිත ගත්ෙමි පියවර 20ක් විතර ගමන් කළෙමි තැනක සීතලටත් තවත් තැනක රළු බොරළුද හීනි වැලි වෙනමමද විදිහකටද මට දැනුනි. සිත බොහෝ වේලාවක් එකම අරමුණේ තියෙනවා. හිත වෙනස් වුණත් ඒ මොහොතේම අරමුණට ගන්නවා. බොහෝ වේලාවක් ගමන් කළෙමි. සක්මන එසේ නිමා විය. පර්යංක භාවනාව පර්යංක භාවනාවට වාඩි වී මම දැන් මෙතන ඉන්නවායයි සිතා සිත අරමුණෙහි පිහිටුවා ගනිමි. සිත තැම්පත් විය. ඇතුළට ගන්නා හුස්ම සිහිල්ය. පිටතට යන හුස්ම තරමක් උණුසුම්ව දෙනුනි. විනාඩි 40ක් පමණ එකම අරමුණෙහි සිත පිහිටුවා ගතිමි. හිත පිට ගියත් ඒ බව මට දැනුනි. නැවතත් සිත අරමුණෙහි පිහිටුවා ගත්ෙමි. මාහට සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මේ වගේ කෙනෙකුට අර භාවනා හිත භාවනා අරමුණේම මූණට මූණ දාලා පවත්වන කාලේ වැඩි කිරීම තමයි දෙන්න තියෙන සරල උපදේශය වැඩි කරන්න කරන්න හරියට අම්මා ගොඩක්කට කිය බබෙක් වගේ නැත්තම් ගෙදර ගියා වගේ හිත පුදුම ස්වභාවික කරන වෙනවා ඊට පස්සේ තමයි කාලානුරූපව අරමුණ විනාශ වෙන හැටි බලන්න යන්න තියෙන්නේ. ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ අරමුණට මූණට මූණ දාලා ඉන්න වෙලාවේ වැඩි කිරීම සඳහා කුමක් කළ යුතුද? අන්නේ දේ කරන්න කියන එක තමයි දෙට තියෙන උපදේශය. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ මම මෙහි පැමිණි දෙවෙනි වතාව වෙමි. ඔබ වහන්සේගේ වැඩමුළුවේ පළමුවෙනි වතාව වෙමි. පසුගිය දිනකට වඩා මනස සංසුන් වී ඇති සැටි දැනේ. සක්මන් භාවනාව මම මෙතන යන්න සිටගෙන සිටින කය මෙනෙහි කර පාදයට සිත යොමු කර මෙනෙහි කිරීමකින් තොරව සක්මන් කරමි. යටිපතුලට දැනෙන සියලුම දැනීම් ඇති වී එවලේ එවලේ නැති වී යන බව අත්විඳෙමි. මනසත් විසිරෙන බව දැනේ. වරහන් තුල බොහෝ විට මනස අනාගතයට යන බවක් වැටහි. නැවත පතුලට මනස ගෙනෙන විට නැවත දැනීම වැටහි කෙමෙන් මනස පතුලේ රැඳි පර්යංක භාවනාව සක්මණෙන් බොහෝ දුරට සංසුන් මනසකින් පර්යංකයට වාඩි වී මා මෙතන යන්න මෙනෙහි කර ඉන්පසු කය දෙස බලමි කයෙහි ඇති සියලුම වේදනා දැනි පසුගිය දෙදිනට සාපේක්ෂව වේදනාව බොහෝ දුරට අඩු වී ඇති බවක් පෙනී වේදනාව අමතක කර කය දෙස බලා සිටින විට මුළු කයෙහිම කුහුඹුවන් යන්නාක් මෙන් දැනේ වරහන් තුල සිරි වැටෙන්නාක් මෙන් දැනේ. මෙම අවස්ථාවේ මනස ඊතා සංසුන් තත්වයක පවතී. සුළු වශයෙන් මනස විසිරෙන ස්වභාවයක් ද ඇත. ඊයේ හවස සිට මාගේ දෙයත්වල සියලුම ඇඟිලි ඉදිමී ඇත. සුළු වේදනාවක් ද ඇත. ලිවීමට පවා අපහසුය. මා මෙවැන්නක් මින් පෙර අත්දැක නොමැත. මාහට භාවනාව දිගටම කිරීමට කාරුණිකව උපදෙස් බලාපොරොත්තු වෙමි. දෛනික ජීවිතය පසුගිය මාස දෙක තුල දෛනික ජීවිතයේදීත් හැකිතාක් දුරට සතියෙන් සිටීමට උත්සාහ කළෙමි. කලබලයෙන් කරන වැඩවලදී සතියේ නොපිහිටයි. මා තනියම කරන වැඩවලදී වරහන් තුල දත් මැදීම නෑම අතුගෑම වැනි කාර්යයන් බොහෝ දුරට සතියේ පිහිටමි. සක්මන් භාවනාවේදී මනස සංසුන්ව පාදයට හිත එන අතර සියලුම දැනීම් නැති වී අත්විඳිමින් පැයක් පමණ සක්මන් කරමි. ඒ කියන්නේ ආයසරක් ඒ වාක්‍යය. සක්මන් භාවනාවේදී මනස සංසුන්ව පාදයට හිත එන අතර සියලුම දැනීම් නැති වී අත්විඳිමින් පැයක් පමණ සක්මන් කරමි. පරයන්ක භාවනාව සක් ඒ විදිහට ලියුවත් නැති ඉවරයක් නෑ දැන් පටන් ගන්නවත් මතක නෑ. ওই පටන් ගත්තේ ඉදිරි දිහා කටයුතු කියලා. ඒ නිසා මම මේ දක්වා කරන ලද ආර්තාවේ පිළිබඳව දහස් දැක්කොත් දෙපොලක සඳහන් කරලා තියෙනවා සක්මණී සහ පරියංකේදී පිටගිය හිත නැවත පැමිණෙන්නේ නැහැටි. දෙකේදීම පැමිණෙනකොට අරමුණේ ස්වභාවය විස්තර කරලා තියෙනවා. සක්මනේ කියලා තියෙනවා මට කකුලේ තියෙන දැනීම ආවයි කියලා. පරියංකේදී කියනවා වේදනාව ඉඳලා ආවට පස්සේ හිරි වැටීම් ගොඩක් වෙනවා කියලා. ඒකට පිටගිය හිත නැවත ආවට පස්සේ මූල කර්මත්තාන්ට ආවට පස්සේ ඒක විස්තර හොඳටම විස්තර කරන්න පුළුවන් නම් ඒ තරමටම භාවනා දියුණුව. අද මෙතෙක් ලියපෙකේ මේ රචනයේ ඒක සඳහනක් තියෙනවා. පිට ගියා ධක්මනේදී ආපහු ගත්ත ගන්නකොටම කකුලේ හැංගීම ඇති වුණා. ඒත් ඒක එතනින් නැතර කරන්න එපා. ඒ හැංගීම හැකි තරම් විස්තරවත් වෙන්න දියන්න. ධක්මනේ පරියන්කේදී වේදනාවක් ඇති වුණා. මම ආයෙත් ගන්නට පස්සේ කයි මේ කුඹි දුනා වගේ දිකට දුනා වගේ විස්තර. අන්නේ නැවත පිටිගිය හිත නැවත එනකොට පේන අරමුණේ මූල කර්මස්ථානයේ විස්තර වැඩි වැඩියෙන් ලියන්න ලියන්න භාවනාවට ප්‍රේමේ වැඩි, සත්පුරුෂ ගතිය වැඩි, ධර්ම වැටේන වැඩි කියන දේ හරියට තේරෙනවා. ඒ නිසා අන්න ඒ කාරණා හොඳට මතක තියාගෙන ඒකටම බලලා භාවනා කරන්න අනික් සියල්ලම ඒ අනුව ගොනු වෙන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් කරන මුල් අවස්ථාවේ ටික වේලාවක් සක්මන් කරන විට නිදිමත ගතියක් ඇතිවිය. එහෙත් ටික වේලාවකට පසුව පාදයේ ඔසවමින් පොළවට පතිත වන ආකාරයට ටික වේලාවක් හොඳින් ඒ අවස්ථා සිහියෙන් අනුගමනය කරමින් යන විට පාදය හොඳින් බිමට පතිත වන බව හොඳින් ස්පර්ශවන දැනීම් දැනෙන විට මුළු ශරීරයම සෑම සෛලයක්ම පාසා සතුටක් දැනෙන්නට විය. එය දිගටම ඒ සක්මනේදී දැනුනි. ස්වාමින් වහන්ස සවසදී සක්මන් කරන විටදී ඒ ආකාරයටම නොඋනි. නමුත් සිහියෙන්ම සක්මන් කළෙමි. ගරුතර ස්වාමින් වහන්ස එසේ දැනෙන්නේ කුමක් නිසාද යන්න පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පර්යංක භාවනාව මා පර්යංක භාවනාවේ යෙදෙන විට ආනාපාන සතියේදී නාසය කෙළවර හුස්ම රැල්ල වදින ආකාරය හොඳින් බලා සිටින විට ආස්වාසයේදී නාසය මුල වැදුණු හුස්ම රැල්ල අවසන් වනතෙක් උදරය පෙදෙස දක්වා එන දෙස බලා සිටිමි. නමුත් ඊයේ ඔබ වහන්සේ කියා දුන් ආකාරයට ආයාසයෙන් කිසිවක් නොකර වෙනදේ සතියෙන් බලා සිටි විට එම භාවනාවේ පුදුමාකාර සැහැල්ලුවක් හිතට දැනේ. දැන් එය හිතට කරදරයක් නැතිව භාවනා කළ හැකිය. දැන් මාහට බොහෝ වේලාවක් එම ඉරියව්වේ සිටිය හැකිය. ඔබ වහන්සේ කියා දුන් ආකාරය නිසා පර්යංක භාවනාවට කැමැත්තක් ඇති විය. ඔබ වහන්සේකින් සුසුසු වැඩි දුර උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය සහ උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේකේ පරියන් සක්මන පටන් අරගන්නේ චෝදනා ස්වරූපෙන්. එහෙම නෙවෙයි සක්මනේ වැටෙන දේ කියලා ඒකට තියෙන අතුරු ආන්තර ගැන කතා කරන්නේ. ඒතකොට රචනය හරි සාධනීයයි. අහනකොට අහන්න හිතෙනවා. මට ධක්වානට අර කරදරාව මේ කරදරාව මට තේරෙන්නේ නැහැ නිදිමතාව කියන්න පටන් අරගත්තොත් දීගේ හරියන්නේ නැහැ කනවැන්දුම හරියනවා. ලියන්නේ කනවැන්දුම් කතානේ. ඒ නිසා දීගේ හරියන්න මංගල නැගිට පටන් අරගන්න. එතකොට ඒ විදියට පරියන්කේදී නාසිකාග්‍රේ වැටෙන්නේ විස්තර හොඳට විස්තර සහිතව බැලලා ඒ ඒ සාරමණ්ඩේ ඒ ඕජාවෙන් රචනෙ පටන් ගන්න. එතකොට කතා කරන දේ මංගල වෙනවා. නැත්නම් සක්මන් කරනකොට නිදිමත වැටුණා කිව්වහම ඒ කියන්නේ ඉතින් නරක නපර නපුර වේලාවක තමයි භාවනා පට මේ විතර ලියලා තියෙන්නේ. අපි කියනවා පාර පණින්න ඉස්සෙල්ලා දෙපැත්ත බල වාහන නැති වෙලාවක පළපන්. වාහනේ වෙලාවේ පොඩ්ඩක් ඉන්න ඉඳි කියලා පැනලා ගිහලා හැප්පුණාට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා පාරේ වාහනේ යනවා. හොඳ වෙලාවක දාගන්න එතනින් පටන් ගන්න කතාව. ඒතර රචනයේ නරක නැහැ. නමුත් ඉදිරිපත් කිරීමේ ලකුණු කැපෙනවා. ඉදිරිපත් කිරීමේ ස්වරූපේදී මේ මුස්පේන්තු කතාවල් කණවැන්දු කතාවල් වලින් පටන් ගන්න තියෙනවා. අන්නේ ටික නැති කරලා සාධනීය විදිහට ඉදිරිපත් කරන්න. එතකොට තව දෙක තුනක් ලියනකොට පට්ටම් මට්ටම් වෙලා එයි. ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව උපදේශ පරිදි වාඩි වී මම දැන් මෙතන යයි සිතමින් ඉඳගෙන ඉන්න ඉරියව්වට අවධානය යොමු කළෙමි. එවිට ඊතා සැහැල්ලුවක් දෙනුනි. මෙසේ බලමින් සිටින විට ආනාපාන සතිය පැහැදිලිව ආශ්වාස ප්‍රශ්වාසය සමබරව දෙනුනි. තව දුරටත් බලාගෙන සිටිනා විට ආශ්වාසය හිදසක් ප්‍රශ්වාසය හිදසක් ලෙස ඊට පැහැදිලිව දෙනුනි. තවත් දුරටත් බැලීමේදී ප්‍රශ්වාසයත් සමග ඇතිවන හිදස වරහන් තුල හිස්තැන ආශ්වාසයත් සමග ඇතිවන හිස්තැනට වඩා වැඩි බව පෙනේ. මේ අතරතුර සිතුවිලි එන යන බව පෙනේ. ඒවාට වටිනාකමක් නොදී මූල කර්මස්ථානයේම සිත පිහිටුවා ගත හැකිය. මෙලෙස පැය භාගයක් පමණ ගත වූ විට ආනාපානය සමගම කොන්දේ සහ කකුලේ වේදනාවල් හිරිවැටීම් දැනි. වැඩි වේදනාවක් තිබෙන තැනට හිත යෙදූ විට ඊට වඩා ප්‍රබලව ආනාපාන සතිය ප්‍රකට වේ. වරහන් තුල ඉස්මතු වේ. මේ අතර ශරීරයේ උණුසුම දහඩියද දැනි. උණුසුම උණුසුම දනහිස පාදයේ අවට ප්‍රදේශයේ වැඩිය. කයේ ඉහළ දහඩිය සිසිල් ගතිය දැනි. ආනාපානයත් සමග මෙලෙස දැනීම් ඇතිවන අතර විටෙන් විට සිත සිතුවිලි සමත් සිත සිතුවිලිත් සමට පිටට යයි. නැවත මූල කර්මස්ථානයට පැමිණේ. සිත පිට ගිය බව දැනෙන්නේ නැවත පෙර පරිදිම රිද්මයානුකූලව ඇතිවන ආශ්වාස ප්‍රස්වාස ක්‍රියාවලියෙනි. මෙලෙස පර්යංක භාවනාව පැයක පමණ කාලයක් සිදු කළ හැකිය. ඔබ වහන්සේගෙන් අවශ්‍ය වැඩිදුර උපදෙස් ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ප්‍රාර්ථනා කරමි. මේකේ දෙපොලක විතර සඳහන් කරලා තිනවා පිටගියේ හිත වේදනාවට වැඩි ප්‍රකට ආනාපාන වැටෙනවා කියලා දෙවෙනි සැරේ ලියලා තිනවා. හිත ආපව ගන්නකොට රිද්මයානුකූල ආනාපානට ආපු නිසා පිටගියේ හිත නැවත අරමුණට ආපව තේරෙනවා කියලා. ඉතින් අර විද්‍යානුකූල වචනේ කියන වචනේ තවත් විස්තර සහිතව කියන්න පුළුවන්. පිටගියේ හිත නැවත අරමුණට එනකොට ඒකේ අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග තීරම බලන්න. ඒ විතරක් නෙවෙයි රචනෙට දාන්න. එතකොට මේ විස්තර වැඩි වෙන්න වැඩි වෙන්න රචනයේ වටිනාකම වැඩි වෙනවා. ඒ නිසා අනිත් දවසේ මේ විදිහට භාවනා කරලා නැවත අරමුණට හිතේ එන හැම වෙලාවකම වෙනදට වඩා විස්තර සහිතව ඒවත් දැක ගැනීම සහ වාර්තා කිරීම කෙරුවොත් ජීවිතේ බුදුමාහාර වෙනසක් ඇති කරලා දෙයි සංවිධානයක් ඇති කරලා දෙයි. ඒක තමයි මතක් කරන්න තියෙන්නේ අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව සක්මන තුලදී ස්පර්ශයට හිත තැබු හිත තැබුවෙමි. එහිදී දැනෙන දැනීම් පිළිබඳ අවධානය යොමු කළෙමි. තද ගතිය සිසිල් කම්පන ආදී දැනීම් ඇති වී ඒ ඔස්සේම නැති වී යන බවක් දැනුනි. භාවනා අරමුණෙන් සිත බැහැර වූ විට නැවතත් ස්පර්ශයට හිත ගතිමි. ක්‍රමයෙන් කායේ දරදඬු ස්වභාවය ලිහිල් වී පාවෙන බවක් දැනුනි. ඊයද දැනීමක් බවත් දැනගත් විට නැවතත් ස්පර්ශයට හිත ගතිමි. මෙය මාගේ සක්මන තුලදී ලද අත්දැකීම වේ. පර්යංක භාවනාව කය ඍජුව තබාගෙන පර්යංකයට වාඩි උනේමි. ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ අවධානයෙන් පසු වූද සිතුවිලි විවිධ ලෙස හොල්මන් කරන ස්වરૂපයක් දැනුනි. විවිධ සිතුවිලි විවිධ ස්වરૂපයෙන් පැමිණියත් එලෙස ක්‍රමයෙන් නැති වී යන බවක් දැනුනි. වරහන් තුල එකම සිටිවිල්ල වැඩි දුර නොයයි. ශරීර වේදනා දැනුණත් එයද දැනීමක් බව වටහාගත් විට එය දෙස වැඩි අවධානයක් යොමු නොවුනි. වරහන් තුල වේදනාව ක්‍රමයෙන් පහව ගියේය. ක්‍රමයෙන් මා පසුවන ඉරියව්ව සිතින් නිරීක්ෂණය කළෙමි. නැවතත් භාවනා අරමුණට සිත ගතිමි. හිස කඩා වැටෙන විට කෙලින් වෙමි. කෙලින් වෙමියයි සිතා නැවතත් කය ඍජු කළෙමි. මෙය මාගේ පර්යංකයේ තුලලත් අත්දැකීමයි. මේ සඳහා මාහට සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ඔය මේ විදිහට මේකට මට විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. මේ විදිහට දිගට ඉදිරියට යනකොට පේන විස්තර අස්තර විස්තර සහිතව වැඩි සමීපව දැක ගැනීමට සූදානම් වෙලා යන දැන් විස්තර එන වෙලාව ඒව අහුලා ගන්නත් ඕන රචනෙට දාන්නත් ඕන. ඊගාදාස යනට ලොකු අවධියකින් මේ තොරතුරු අහුලා ගන්නා ස්වරූපෙන් යන්න එතකොට ඔයිට වැඩිය සරුවට වාර්තා සකස් කරන්න පුළුවන් වෙයි. ගරුතර ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මගේ ශරීරයේ හැම මතු පිට කූඹි කනවා වගේ බොහෝ වේලාවක් දැනුණා. මෙනෙහි කිරීමෙන් පසු එය පහව ගියත් විටින් විට එම අපහසුව දැනෙනවා. මගේ හිස මුදුනේ ගොබයකින් වතුර විදිනවා මෙන් දැනෙනවා. එම වතුර ශරීරයේ පුරා විසිරී යනවා. දත් මුල්වල අතේ සහ කකුලේ ඇඟිලි තුඩු වලට ලේ විදිනවා දැනෙනවා. සමහර අවස්ථාවල ශරීරයේ ලේ ගමන බියකරු ලෙස වේගවත්ව ගමන් කරන අයුරු වැටහේ. එවිට බියක් දැනේ. එම වේගයට නහරයක් පුපුරා යයිද කියා සිතේ. හෘදේ වස්තුවේ යටින් සහ දකුණු පැත්තෙන් ලේ විදිනවා දැනේ. හෘද ස්පන්දනයේ ලොකු හඬක් නංවමින් ස්පන්දනය විය. එම ශබ්දය කනට ඇසිනි. එදිනම සිදුරු සහිත දි බටයකින් ශබ්ද නගමින් හුස්ම ඉහළ පහළ යන අයුරු දැක ගතිමි. මේ සිදුවීම් දෙකම එකකට පසු එකක් සිදු වී ටික වේලාවකින් නතර විය. වේගයෙන් වැඩ කරන සමහර අවස්ථාවල වයින් කරන ලද සතිකුමෙන් හැඟීමක් ඇතිවේ. රාග දේශ සිතුවිලි පහළවන විට ඊටා පැහැදිලිව මම ඉන්නේ මෙවැනි සිතිවිල්ලක බව මට පැහැදිලි වේ. සිත තුල වචන හැදෙන හැටි පෙනේ. මාහට සුදුසු උපදේශක් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට මේ භවයේදීම ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවන් පසක් කර ගැනීමට හේතු වාසනා වේවා. තොරතුරු එන වේගයට චකිතයක් බයක් තිගස්මක් තමයි පේන්න තියෙන්නේ. ඒකට හේතුව ශරීර ආසාව සහ ජීවිත ආසාව. ඉතින් සානිදාසේ වාඩි වෙනකොට මේ තොරතුරු එන්න ඇරලා ජීවිතයත් ශරීරයත් දෙක ත්‍රිවිධ රත්නයට පූජා කරා. වෙන දෙයක් වෙච්ච ආවයි කියලා. එතකොට මේ එන තොරතුරු මිසක් අයවට බය නැත්නම් මේ ශරීර අංගවලට හේතු කරන කතිය මේක ඇඟිලි මේක කන මේක කට මේක හෘද වස්තු කියන දෙක නැතුව ක්‍රියාකාරකම් පෙළේ. ඉතින් ඒකට ඒ ඇති වෙන බයට කෙලස් කියලා කියනවා. බය නැතුව මේක දැකලා විස්තර කරන්න පුළුවන් නම් මේක ඉතින් කමටහන් වார்த்தාවක් වෙනවා. ඊට බය නැතිවීම සඳහා කාය ජීවිත নিরপেক্ষ භාවයේ සඳහා වාඩි වෙනකොට කයත් ජීවිතයත් බුද්ධ ධම්ම සංඝ කියන සිරි රත්නයේ දීලා තොරතුරු වලට එන්න හරි. ගෞරවනීය ස්වාමින් වහන්සේ එක සක්මණේ කෙලවර සිට අදිෂ්ඨාන කර සක්මන පටන් ගතිමි. ටික වේලාවකින් බයිසිකල් රිම් එකක් ඇතුලේ මම නොනවත්වාම සක්මන් කරන බව හැඟි. දෙක පර්යංකයට වාඩි වී හුස්ම දෙස නිරීක්ෂකයෙකු ලෙස එහි දිග කෙටි උණුසුම් සීත සමහර සමහර වෙලාවට ආශ්වාසය හා ප්‍රශ්වාසය ගැසි ගැසි අදින බවක් දැනේ. ටික වේලාවකින් හුස්ම රැල්ල නොදැනෙන විට සිතට එන සිතුවිලි ඇවිත් යන හැටි බලා සිටිමි. 3. එදිනෙදා සතිය පවත්වන විට සිත බොහෝ වේලාවට සිත පිට යයි. නමුත් සිහිය ආ විට මම පිටගොස් ඇති බව දැනේ. බොහෝ අවස්ථාවල සතියම හිත පිටගොස් ඇති බව හඟවන නිසා එය නැවත සතිය පිහිටුවීමට මහත් රුකුලකි. ඔබ වහන්සේගෙන් සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය අර පිට ගිය හිත නැවතෙන හැම වෙලාවෙම මෙහෙම ඉවසිල්ලෙන් කලබල වෙන්නේ නැතුව මොනවද නැවත gedara ආව බවට ලකුණ. අරමුණට ආව බවට සැකහැර දැනගත්තේ මොකෙන්ද කියන කාරණාව ලිපියට දාන්න. එතකොට ලිපි හරි සරු වෙනවා මම අර කලින් කියපු විදිහට. ඒ වගේම ওই පේන තොරතුරු හොඳයි. ඒක තවදුරටත් සමීපව සාදරව බලන්න. පුළුවන් වුණොත් ඒක සඳහා අවශ්‍ය වෙන්නේ භාවනාවට වාඩි වෙනකොට තියෙන මේ සූදානම් ශරීරයෙන් තමයි. මේ දෙයකට සූදානමින් යන්න ඕනේ. ඒක තමයි අපි උපේන දේ. ඒකට අප්‍රමාදී කියලා කියනවා. සිංහලෙන් සූදානම් ශරීරය කියලා කියනවා. මේ සූදානම් ශරීරයෙන් ගියොත් ඔක ඔච්චර ලොකු කරදරයක් නෙවෙයි. මේක සතුරුදායක කාරණාවක් වෙනවා. ඒ නිසා නැවත හිත පිටට ගියේක නැවත ආවොත් පැමිණිච්ච බවට ලකුණ සහ අනිත් දවසේ යනකොට ඒ සූදානම් ශරීරයෙන් යෑම මතක තියාගන්න. එතකොට දන්න තැනකට ගියා වගේ සතුටක් ඇති අතිපූජනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මම බොහෝ කාලයක් ඔබ වහන්සේගෙන් කමඨහන්ගෙන භාවනා කරන කෙනෙක් වෙමි. සක්මන් භාවනාව පාද පොළොහි තබන ආකාරයේ වම දකුණ ලෙස මානසිකාර කරමි. ලනුපැදුරේ එක්කලවරකින් පටන්ගෙන අවසානයට ලංවන තුරු හිත පිටවැනීමකින් තොරව අවධානයේ පාද ගැටෙන ආකාරය බලා සිටිය හැකිය. කෙලවරදීද අවධානයේ නොකැඩෙන බව දනිමි. මෙලෙස එහා මෙහා තුන් හතර වරක් වුවද අවධානයේ පාද ගමන් මාර්ගයේ තුල කකුල එසවෙන ගෙන යන තබන ආකාරයක මනසින් දකිමින් සක්මන් කළ හැකිය. ශබ්ද ආදිය මට තලන කලක සිට බාධා නොකරයි. ඉඳ හිට පරණ කතාවක් කරන්න තියෙන දෙයක් මතකයට ආවාද එය වහා දැනෙන නිසා මූල කර්මස්ථානයට වහා ගත යුතු බවද එලෙස හිතගෙන ආ බවද දනිමි. ලනුපැදුරේ ගොරෝසු කුහු කොට කෑලි කකුලට තෙරපෙන විට රිදෙන හැටි දැනේ. එය කකුල එසවෙන විට නැති යයි. හැම විටකම එක කකුලක් පැදුර මත තිබෙන අයුරුත් එවිට අනෙක් පොළවෙන් එසවි ඇති බවත් පෙනේ. සක්මන ඔබ වහන්සේ පවසන අයුරින් හුදෙක් ප්‍රියජනක දෙයක්මසේ මට දැනේ. පර්යංක භාවනාව සති එකහමාරකට කලින් හටගත් බෙල්ලේ අමාරුවක් නිසා බෙල්ල පිට සිට අතක් දිගේ දැඩි වේදනාවක් තිබේ. මේ හේතුවෙන් වෙනදාට වඩා පර්යංකයේදී මට හිඳගත් ගමන් දැනෙන හුස්ම ඉහළ පහළ යාම වරහන් තුල ආනාපාන සතිය දැනීමෙන් විනාඩියක්වත් යන්නට කලින් දැඩි වේදනාවක් වරහන් තුල කරන්ට් එකක් වැඩි වාගේ ඉවසන්නට බැරි වේදනාවක් එනවා මම ඒ දෙසට හිත යොමු කර බලා සිටියද විනාඩි ගාණක් ගියත් එම වේදනාව නැති වී නොයයි වේදනාව බෙල්ලේ පිටිපසට ඉන්පසු අතේ උඩට ආදී වශයෙන් අත්ලේ පිටුපසට ටිකෙන් ටික ගලා එනවා ඉන්පසු තත්පර කීපයක් නම් සැනසෙල්ලක් ඇත මෙසේ වේදනාව බලා සිටින විට ෆෑන් එක යට සිටියද මට වේදනාව වැඩිකමට දාඩිය දානවා. එය සැබවින්ම සිදු වෙනවා. හිතලුවක් නොවේ. මම මේ ආකාරයට වේදනාව දෙස බලා සිටීමත් භාවනාවක් වැඩිවීමක් යයි මට හිතෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ මා වෙත අනුකම්පා කර මෙහිදී භාවනාවක් වැඩිද යන්න මට පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වරහන් තුල සක්මන් කරන විට මම අත් දෙකම පපු පෙදෙසට ඔසවා අල්ලාගෙන සක්මන් කරන්න දැන් පහසු බව දැනුණු නිසා එලෙස කරමි. එවිට අර අතේ වේදනාව නොමැත. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඔය වගේ අර භාවනාවේදී මතුවෙන වේදනාව අනිකුත් වෙලාවේදී පැතුන වේදනාවත් එක්ක බලනකොට භාවනාවේදී මතුවෙන වේදනාව සිරි දෙව්දුවකට වැඩියා කියලා හිතාගන්නයි කියලා ගුරුන් පන්දිස්වාංශ කියනවා. සිංහලෙන් කියනවා පැමිණි දුක් පැනිරහයි කියලා. මොකද එතකොට හිත අසත්‍යමත් වෙන්නෙම නැහැ. හිත පිටපලයන් කිව්වත් යන්නේ නැහැ. වේදනාවේ හිම හිටිනවා. ඒක නිසා පුළුවන් තරම් ඒක භාවනාවකුත් එහෙමයි මේ භාවනාවට අත්තලක් පහසුවක් කියලා. ඒක මේ දුක්ඛ සත්‍ය වටහා ගැනීමටයි කිට්ටු වෙන්නේ කියලා යනවා මිස වේදනා නැති වේවා කියන ප්‍රාර්ථනාවෙන් හෝ භාවනා කරන්න වේදනා නැති කරන්න වගේ කියන අදහසකින් ගියොත් තෙන්ඩෙන් දෙන්ඩෙන් මේ කායික දුක කෝක වෙතත් හිතේ දුක වැඩි වෙනවා. දෝමනස්සේ වැඩි වෙනවා. ඒ නිසා දෝමනස්සේ නෙවෙයි වැඩි කරගන්න ඕනේ මේ සතියයි වැඩෙන්නේ. වේදනාව තියුණොත් චිත පිට යන්නෙම නැහැ. අන්න ඒ නිසා වේදනාව ආහාරයක් කරගෙන අරමුණක් කරගෙන දිගට කරගෙන යනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව කකුල බිමට ස්පර්ශ වන විට වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන් කරමි. මෙසේ සක්මන් කරමින් යන අතර ගෙන යනවා තබනවා රටාව හිතට හොඳින් දැනෙන විට එය මෙනෙහි කරමින් සක්මන් කරමි. තවත් වරක ඔසවනවා, තබනවා රටාව ඉබේම සිතට දැනෙන විට එසේ මෙනෙහි කරමින් සක්මන් කරමි. සිතවිලි ඇවිත් යන බවද දැනේ. විටක එය මෙනෙහි කරමි. තවත් වරක සක්මනටම හිත යොමු කරමින් සිතුවිලි ගණන් නොගෙනම සක්මන් කරමි. එවිට පයේ ස්පර්ශයටම හිත යොමුවන අවස්ථාත් ඇත. වරක සක්මන මොනවත් නොදැනී ඉබේම සිදුවන බවද හැඟේ. බොහෝ අවස්ථාවල නිදිමත කම්මැලි ස්වභාවය වීරය අඩු බව දැනේ. සිතට දැනෙන දේ මෙනෙහි කරමින් යන විට නැවත සතිය හොඳට වැඩෙන බවද හැඟේ. ගරු ස්වාමින් වහන්ස බොහෝ අවස්ථාවල නාසිකාව මුඛය අවට සහ දත් අතර තද ගති හිරි ගති හිරි ගති අතර විශාල හිදැස් ඇති බවද දැනේ. මේවා දැනුණත් পায়ටම සිත යොමු කරමින් සක්මන් කරමි. මේ දැනෙන දෙය මනෝ විකාරයක්ද කියා සැක උපදී. පර්යංකයේ තුලත් සමහර විට සමහර අවස්ථාවලදී මේ දැනීම ඉබේම දැනි. ආශ්වාස ප්‍රශ්වාස දැනෙන්නේ නැති නිසා සැකයක්ම උපදී. තවද পায় ඔසවන විට බර ගතිද තබන විට ස්පර්ශයේ තුල රස්නේ ගතියක්ද දැනි. පර්යංක භාවනාව සක්මන් භාවනාවේදී දැනෙන නාසිකා හා මුඛ අවට දැනීම් වේදනා වාඩිවන විටම වාගේ දැනේ. පර්යංකයට වාඩිවන විට මුළු කයටම සිත යොමු කළත් ඊටාම සියුම්ව දැනෙන මෙම සංසිද්ධියම දැනේ. මෙවිට සිත එතන පවත්වාගෙන සිටින අතර උඩුකයේ හටගන්නා ආශ්වාස ප්‍රස්වාසයේ ඉඳ හිට දැනේ. එවිට ආශ්වාසයේ ප්‍රස්වාසයයි මෙනෙහි කරමි. වර එක ආශ්වාසයේ මෙනෙහි කරද්දීම ප්‍රශ්වාසයේ සිදු වී හමාරය. එවිට අපහසුාවක් දැනුණත් ප්‍රකටව පෙනෙන නාසිකාව අවට දැනීම තුලම සිත පවත්වා ගනිමින් සිටිමි. සමහර අවස්ථාවල කයෙහි සිදුවෙන මේ ක්‍රියාවලි දෙකම දිහා තෝරා බේරුමකින් තොරව සමස්තයක් ලෙසම බලා සිටිමි. මෙසේ සිහිය පවත්වමින් සිටින විට ইহත දැනීම් නොදැනී ගොස්ම මුළු කයේම හටගන්නා මිරිකීම්, තැවීම්, රත්වීම්, ඇඟට උණගන්නා ආකාරය වගේ සිදුවීම් මාලාවක්ම හටගනිමින් පවතින ආකාරයත් වර්තමානයේ කයේ දුක් වේදනා තුලම තෝරා බේරීමක් නැතිව සමස්තයක් ලෙසම බලා සිටිමි. වර එක කකුලක හටගන්නා වේදනාවක් අත්විඳිමින් කය පුරාම පැතිර යන ආකාරය දකිමි. වර එක ඉරියව් මාරු කළත් මේ කයේ දුක් වේදනාව හටගන්නා ආකාරයම දකිමි. තවත් විටක සැපයක්ද හටගනි. ස්වාමින් වහන්ස මෙසේ වර්තමානය තුල සිත පැවැත්වුවත් බොහෝ වේලාවට එපා හෝ පසුව කරන්නම් දැන් ඇති කියා පර්යංකයෙන්ම නැගිටි. පසුව දුකක්ද හටගනි. වරහන් තුල තව දුරටත් පර්යංකයේ තුල රැඳී නොසිටීම නිසා ගරුතර ස්වාමින් වහන්ස අවාරයට කොස්සට වැටෙනවා වාගේ සිත වර්තමානයේ තුල එනම් හොඳ පර්යංක කීපයක පිහිටියත් බොහෝ අවස්ථාවල නාසිකා මුඛ අවට දැනෙන දැනීමෙහි සිත පිහිටන කොටම වාගේ අසතිය නිසාදෝ හෝ වැඩිපුර පර්යංකවල නොයෙදෙන නිසාදෝ හෝ සිත සැඟවි ගොස් නින්දටම වැටි. කයෙහි සහ සිතෙහි විවේකය බොහෝ අඩුය. එවිට වචනින් සිදුවන වැරදීම් බොහෝ ඇති බව දැනේ. සිත ප්‍රවේසම් කරගන්න උත්සාහ කළත් මාන්නය නිසා වචන පැන හමාරය. කයින් චිත්ත පීඩාවක් බොහෝය. සමවන්න කායික චිත්ත පීඩාත් බොහෝය. එකක් පස් එකක් පසුපස එකක් අල්ලා ගන්නා හදන බවම දැනේ. නමුත් සිත ප්‍රවේසම් කරගන්න තව දුරටත් උත්සාහ කරමි. නින්දට යන විට ශරීරය තුලම සිත පවත්වා ගැනීමට උත්සාහ කරමි. ආශ්වාස ප්‍රශ්වාස 1 2 දැකීමට හැක්කේ අපහසු බවක් දැනි. ගෞරවනීය ස්වාමින් වහන්ස මාගේ පර්යංක භාවනාවේ සහ සක්මන් භාවනාවේ අඩුපාඩු වැරදි පෙන්වා දෙනමින් පෙන්වා දෙමින් මට මාර්ගය කියා දෙනු මැනවි. මුඛයේ නාසිකාව ළඟ දැනෙන දැනීම් ගැනත් සැකය බොහෝම ඉහළටම පවතී. නීවරණ සමගම සටනකි. උපකාර ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට පින් සිදු වේවා. තෙරුවන් සරණයි. රචනය හරිම දුර්වලයි. කොහෙන් පටන් ගන්න මොනවද ලියනවද දන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා ලියලා ආයෙ කියවලා බලන්න. නමුත් මුල් හරිය ලියලා තියෙනවා මට ඕන නම් සමස්තය දිහා බලන්න පුළුවන් නැත්නම් කය ඇතුළෙම තියෙන සංසිද්ධි දෙක තුනක් දිහා බලන්න පුළුවන් කියලා. ඉතින් සමස්තය බලන්න ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ හොඳ සද්ධාවක් තියෙනවා. ඒක බලනකොට මට විශාල සැකයක් එනවා. ඇයි මේ නාසිකාග්‍රය විතරක් මම ලියන්නේ කියලා වගේ හිතෙනවනම් ඒ සැකේ තියෙන වෙලාවට විතරක් මූල කර්මස්ථානට යන්න සැකදුරු කරගැනීම සඳහා. නැත්තම් මේ සිද්ධි සම්පූර්ණක දිහා සමස්තය වශයෙන් බලා සිටීම තමයි කරන්නේ. ඒකට ලොකු සූදානමක් තියෙනවා. එන ඕනෙම දෙයක් දිහා බලන්නේ. ඒක නිසා රචනා ශිල්පේ දුර්වලයි. අරෙන් කැලක් කියනවා මෙහෙන් කැලක් කියනවා. ඉතින් අහගෙන ඉනකොට මේ කට්ටියට දිහා මටත් නිින්ද ආගෙන එනවා. ඒ නිසා මම මෙතන සාකච්ඡා නැස කරන්න බලාපොරොත්තු වෙනවා. තව ප්‍රශ්න කීයක් තියෙනවද? ඔව්. ඉතින් හතක් තියෙනවා. අපි ඒකේ හිතට දා ගන්නවා. මේ ඇත්තටම 23 පස්සේ තියෙනවා ප්‍රකාශනත් දෙකක් තියෙනවා කිව්වා. මට කලින්ම නම් කියන්න පුළුවන්කම තියෙන ප්‍රකාශන වලට වෙලාවක් නැහැ කියලා. ඒ නිසා මේ අට අපි හෙටට දාගෙන මේ සාකච්ඡාව මෙතනින් නතර කරනවා. මොකද අපිට පටන් ගන්නකොටත් පොඩක් වෙලා ගියා කොහොම හරි පැයකට විතර කාලයක් ඇල්ලුවා. ඊට වෙඩි කරන්න බැරි වීම ගැන කනගාටු වෙනවා මේ අට අනිත් දවසේ හෙට පළවෙනිම ඉදිරියට ගන්නවා කියන බොරු පොරොන්දුවෙන් අපි සාකච්ඡාව නතර කරනවා. තෙරුවන් සරණයි. මොකද ඕක නෙමෙයි කියන්නේ ඔයාට තියාගෙන ඊ ආපු ප්‍රශ්නටක් අහන්න ගන්න.